ඊළඟට ડોક્ટર අරුන්දති අවුන ගරු ස්වාමීන් වහන්සේ අවසරයි කරුණා කරලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද නැවත ඔබ වහන්සේ පැහැදිලි කරා බට් මට ඒක හරියටම තේරුණේ අප්‍රහීනත්වයයි ප්‍රහීනත්වයයි දෙක අතර ඒ කියන්නේ දැන් අපි කතා කළේ බ්‍රහ්ම ලෝක උත්පත්තිය ගැන කතාව නේද ඔය අහන්නේ එහෙමයි ඔව් දැන් අනාගාමී පුද්ගලයා උපදින්නේ බ්‍රහ්ම ලෝකෙනේ ඒක සුද්ධාවාසය. එතකොට ඒ රූපාවචර බ්‍රහ්මතන. එතකොට මේ අසඤ්ඤතරේ හැර අනිත් බ්‍රහ්මයේ උපදින්නේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන උපදවලා උපදින්නේ රූපාවචර බ්‍රහ්මතල. එතකොට ඒ රූපාවචර බ්‍රහ්මතලයේ උපදින කිසිම බ්‍රහ්මේකට ස්ත්‍රී භාව, පුරුෂ භාව කතන්දරයක් නැහැ. ස්ත්‍රී භාව රූපත් නැහැ, පුරුෂ භාව රූපත් නැහැ. හැබැයි අර සාමාන්‍ය බ්‍රහ්මයින්ට ඒක නැති වෙන්නේ ස්ත්‍රී භාව ස්ත්‍රී තෘෂ්ණා පුරුෂ තෘෂ්ණා නැතිකම නිසා නෙමෙයි අර ධානයත් එක්කලා ඒවා යටපත් කරලා තියෙන නිසා හැබැයි සුද්ධාවාසයේ උපදින කෙනාට ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප හටගන්නේ නැත්තේ යට කරලා තියෙන නිසා නෙමෙයි කාම තණ්හාව ප්‍රහීන කරලා තියෙන නිසා. ආයයට ස්ත්‍රියක් ස්ත්‍රී පිළිබඳ පුරුෂ පිළිබඳ මේ මොනම පැත්තක් පිළිබඳව කාම තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එකම රූපාවචර බ්‍රහ්ම ලෝකේ තමයි සුද්ධාවාසය සහ සාමාන්‍ය බ්‍රහ්ම ලෝකේ දෙකම ගත්තාම හැබැයි සුද්ධාවාසයේ උපදින සත්‍ය අනාගාමී මාර්ගඥානයත් එක්කලා ඒ උපදින නිසා එතන අප්‍රහීන නෙමේ ප්‍රහීන මට්ටමින් තමයි එතන උපදින්නේ. ඒක ප්‍රහීන කරලා නිසා ඒ කොහොමවත් මතුවෙන්න විදිහක් නැහැ. එතනින් පල්ලෙහාට එන්නෙම නැහැ. හැබැයි අර ප්‍රථම ධාන, ත්‍තිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන පවණක් උපදවලා අනාගාමී තත්ත්වයටපත් වෙලා නැති කෙනා ආයෙ මෙහෙට එන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ භාවයට පැමිණෙන්නට පුළුවන්. එහෙමයි සයන්ස්. ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ දැන් උත්පත්තිය ලැබුවට පස්සේ තියෙන ඊට පස්සේ රහත් පල්ලෙහාට එන්නේ නැහැ. පහත් එන්නේ නැහැ. හරි. හරි සත්‍ය. තේරෙනවා පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.